බුදු සරණ වේවා, ධම් සරණ වේවා, සංඝ සරණ වේවා ඔබ සියලු දෙනාටම. සිදුවත් බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගැනීම, සිදුවත් කුමරු ගිහිගෙයින් නික්මීම, පස්වග තවුසන් උදෙසා අප මහා තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආදී ආගමික ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සහිත ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මේ පාරුෂිද්ධ වූ අති උතුම් ඇසළ පුන් පොහෝ දිනේ අප බලාපොරොත්තු වන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ජනාධිපති ආර්ය ආශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ආශිර්වාදයෙන් සෑම පුරපසළොස්වක පොහෝ දිනකම අරලිය ගහ මන්දිරයේ සිට ප්‍රඥා සම්පන්න දැහැමි ජන සමාජයක් බිහි කිරීමේ සත් අරමුණෙන් ඔබ හමුවට රැගෙන එන අමා දම් සිසිලස ධර්මදේශනා මාලාවේ 125 වන ධර්මදේශනය ඔබ හමුවට පමුණවන්නටයි. අපි ඊටාම ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමන්ට ආරාධනා කරනවා බුදුන් විශේෂෙහි පහන් දල්වා මල් පූජා කොට අද ධර්මදේශකයන්න් වහන්සේට දැහැත් පට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කරන්නට කියලා. පුද්ගලයා සංවර්ධනය සඳහා ඔහුට ශ්‍රද්ධාව පමණක් නොව ප්‍රඥාවද ලබා දිය යුතුය. ඒ සඳහා මාපිය, දූදරු, අඹුසැමි, ගුරු සිසු, සේව්‍ය සේවක, පාලක පාලිත ආදී සෑම සබඳතාවක්ම වර්ධනය කොට ධෛර්ය තුරන් කිරීම මාගේ අරමුණ යටින් අතිගරු ජනාධිපතිතුමන් සඳහන් කළා. අතිගරු ජනාධිපතිතුමන් අද ධර්මදේශකයන්න් වහන්සේට දෑත් වට්ටියක් පූජා කොට ධර්මදේශනය සඳහා ආරාධනා කළා. සුපින්වත්නි ඔබ දන්නවා මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළ රචනා කරමින් උන්වහන්සේගේ සදහම් මග ඒ සදහම් ආශිර්වාදය ලබන්නට අද මොනතරම් දුරට රටේ අපේ සැදැහැවතුන් පෙළගැහිලා ඉන්නවාද කියලා. කෙසේ හෝ උන්වහන්සේ මෙවැනි සජීව ධර්මදේශනාවක් සඳහා කිසිම අවස්ථාවක වැඩම කොට නැහැ. නමුත් අතිගරු ජනාධිපතිතුමන් බුදුදහමේ චිරස්ථතිය උදෙසාත් එය රැක ගැනීම උදෙසාත් රාජ්‍ය අනුග්‍රහය ලබා දීමේ විශිෂ්ටත්වය පළ කරමින් එතුමන්ගේ ජීවිත ආශිර්වාදයෙන්ම සදහම් මග යමින් රටට ධර්මදේශනා මාලාවක් අඛණ්ඩව ඉදිරිපත් කොට ඇති වකවානුවක උන්වහන්සේත් ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ ආරාධනය පිළි අරගෙන අද මේ විහාරස්ථානයක් වන් අරලියගහ මන්දිරේ දම් සභා මණ්ඩපයට වැඩම කළා. අප දැන් සාදුකාර පවත්වා උන්වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමු. අවසරයි ගෞරවාර්හ රාජගිරියේ ආර්ය ඥාන ස්වාමින් වහන්සේ. අප උන්වහන්සේගෙන් අද මේ ධර්ම දේශනාව තුළ අප තුළ පවතින මහත් වූ ගැටලුකාරී තත්වයකට පිළිතුරක් අපේක්ෂා කරමු. අපේ හාමුදුරුවන් වහන්සේ අද මුළු මහත් සමාජය තුළම බොරුව පැතිරිලා තිබෙනවා. බොහෝ දෙනා අපේ සෑම සමාජ සංස්ථාවකම බොරුවෙන් කටයුතු කරන ආකාරය ප්‍රකට වුණු තැන් තියෙනවා. ඇහෙන් දකින්න තියෙද්දිත් විමසා බලා සත්‍ය අවබෝධ කරගන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙද්දිත් ඒ සියල්ල බොරුවෙන් වහන්නට උත්සාහ කරනවා. ඒක මොනතරම් බරපතලද කියනවා නම් අපි දැකලා තියෙනවා අපේ හාමුදුරුවනේ සමහර වෙලාවට ආගමික නායකින් පවා රහත් වෙලා සෝවන් වෙලා යයි පවසන අවස්ථා පවා තියෙනවා.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 සිද්ධ කළා යමෙක් තමන්ගේ අධිගමයන් ප්‍රකාශ කරද්දි සමාජය තුළ යම්යම් අකයුතුතු ආකාරයෙන් එවැනි කටයුතු ප්‍රකාශයන් සිද්ධ වෙනවායි කියන කාරණය. අධිගමයන් කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උතුම් ධර්මමාර්ගය තුළ ගමන් කරලා මේ උතුම් ආර්යෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආර්යෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයට පත්කරගෙන සම්මා ඥානයන් සකස් කරගෙන සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් කියන මාර්ගඵලයන්ට යමෙක් පත්වීම. එනිසා යමෙක් සමාජය තුළ අධිගමයක් ප්‍රකාශ කරනවා නම් මම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් සකු르දාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් රහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියලා යමෙක් අධිගමයන් ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුන් හතරක් නිසා එයා අධිගමයන් ප්‍රකාශ කරනවා කියලා. ඒ හේතුන් හතරෙන් පළවෙනි හේතුව තමයි අධිමාන්‍ය නිසා එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් වෙච්ච කෙනෙක් මම රහත් වෙච්ච කෙනෙක් කියලා. අධිමාන්‍ය නිසා. දෙවැනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය නිසා. මෝහේ කැන මෝඩකම නිසායා ප්‍රකාශ කරනවා මම සෝවාන් පලට පත්වෙච්ච කෙනෙක් මම රහත් පලට පත්වෙච්ච කෙනෙක් කියලා. තුංගනි කාරණය ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝගී භාවය නිසා. එයා ප්‍රකාශ කරනවා මම සෝවාන් පලට පත්වෙච්ච කෙනෙක් මම රහත් පලට පත්වෙච්ච කෙනෙක් කියලා. එතොට හතරවෙනි කාරණයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අවබෝධය තුළින්ම ප්‍රකාශයට පත් කරනවා මම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරපු කෙනෙක් කියල පිංහතුරි. ඒ නිසා සමාජය තුළ යමෙක් අධිගමයන් ප්‍රකාශ කරද්දී අපි මේ කාරණා හතරටම දාලා ඒ පුද්ගලයාව විමසීමට ලක් කරන්න වෙනවා. මොකද මේ කාරණා හතර නිසාම පිංහතුනේ යමෙක් අධිගමයන් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පිංහතුනේ මේ ලෝකයට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මය අපිට මේ ලෝකයේ සත්වයාට කියලා දෙන්නමයි. සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ දසපාර්මිතා ධර්මයන් පූර්ණ කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද මේ උතුම් චතුරාර්ය සත්‍ය ලෝකයට දේශනා කරන්න. අදවැනි ඇසලපුන් පසලොස්සක පොහේ දවසක තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර් සත්‍යය මේ ලෝක සත්වයාට දේශනා කළේ. එනිසා පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දේශනා කල්ල තියෙනවා කාරණා තුනකින් අපි පරිපූර්ණනං. ඔබට මේ ජීවිතයේදී මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පලයන් ලබන්න කිල් පුළුවන් කියල. මොනවද කාරණා තුන? පළවෙනි කාරණය සද්ධාව. දෙවෙනි කාරණය තමයි වීරය. තුන්වෙනි කාරණය තමයි හිරියොතප්. ඒ කියන්නේ ලැජ්ජාව, බය කියන කාරණා දෙක පිංගතුනි. එනිසා අපි තුල මේ කාරණා තුන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදීම අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න පුළුවන් කියලා. එනිසා මුල් කාරණය තමයි සද්ධාව කියන කාරණය පිංහතුනි. එනම් මේ සද්ධාවේ හේතුඵල ධර්මයක් නිසාමයි වීරය අපි තුළ සකස් වෙන්නේ. කුමක් සඳහා වීරයේද? ආර්ය ෂ්ටාංගික මාර්ගයේ තුල ගමන් කිරීම කෙරෙහි වූ වීරය. සද්ධාව සකස් වෙච්ච කෙනා තුල වීරය සකස් වෙනවා ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න. ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා තුල ලැජ්ජාව බය දෙක හිරියොතප් සකස් වෙනවා. කුමක් කෙරේද හිරියොතප් සකස් වෙන්නේ? නැවත සතර අපායට වැටෙන්න තියෙන ලැජ්ජාව බය ඇති වෙනවා පිංගතුනි. මොකද අපි මේ ජීවිතේ තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්තම් ඒ කියන්නේ අපි මරණයෙන් පස්සේ සතර අපායට විවෘතවයි ඉන්නේ පිංගතුනි. සතර අපායට විවෘතවයි ඉන්නේ. අවසාන සකස් වෙන්නා වූ චුතිසිතේ ලෝභසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් ඇති වුණොත් අපි අනිවාර්යයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපාය උපතකට වැටෙනවා කියලා. ඒ නිසා මේ සතර අපායෙන් මිදෙන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ ජීවිතේ මේ උතුම් සෝවාන් ඵලය කියන කාරණය සාක්ෂාත් කරගන්න වෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සෝවාන් ඵලය කියන කාරණය සාක්ෂාත් කරගන්න නම් මුලින්ම සද්ධාව කියන කාරණයයි අපිට දේශනා කරන්න. සද්ධාව තුලිනුයි පිංගතුණි මිනිස්සයා සංසාර බය කියන කාරණේ සකස් කරගන්න. ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාවමයි මේ සංසාර බය කියන කාරණය අපි තුල සකස් කරගන්න. එක්තරා අවස්ථාවක ලෞතුරා බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටින වෙලාවේ පිංගතුණි එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. මොකද අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පිංහතුනේ. ඊට වඩා දෙයක් අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බෑ වගේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි පහළ වුණේ කියලා ගණනකින් කියන්න බෑ කියලා පිංහතුනේ. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් මේ ලෝක ධාතුව තුල පහළ වෙලා තියෙනවා. එනම් බලන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පසු කරගෙන ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ දීර්ඝ භව ගමන බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා මේ මහ පොළවේ තියෙන පස් වෙරළු ගෙඩි ගන්නට ගුලි කරන්න කියනවා පිංගතුනි. මේ මුළු මහ පොළොවේම තියෙන පස් වෙරළු ගෙඩි ගානට ගුලි කරන්න කියනවා. ගුලි කරලා එක වෙරළු ගෙඩි එක වෙරළු ගෙඩි අයින් කරන්න කියනවා. මේ මම ගෙවාගෙන පැමිණි එක කල්පයක් මේ මම ගෙවාගෙන පැමිණි දෙවෙනි කල්පේ මේ මම ගෙවාගෙන පැමිණි තුන්වෙනි කල්පේ කියලා පින්වතුනි. මේ වෙරළු ගෙඩි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා කල්ප ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා පින්වතුනි. මේ මුළු මහ පොළොවේම පස් ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් බලන්න සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් සංස්කාරයන් කුසල් සංස්කාරයන් අකුසල් සංස්කාරයන් නිසා දුකත් සැපත් දෙක අතර දෝලණය වෙමින් ආවා වූ ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්විති රජ වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම සක්‍රයා වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා කියලා. මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ ලෝක ධාතුවේ යම් සැපයක් කියලා දෙයක් ලබන්න තියෙනවා නම් ඒ සෑම සැපයක්ම භුක්ති විඳලායි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලය නිසා ඔබත් මමත් සතර පායන්ට වැටිලා කල්ප ගණන් නිරයේ ගිනි අඟුරු යෝධිය ගින්දරත් එක්ක දුක් විඳලා තියෙනවා කියලා. කල්ප ගණන් තිරිසන් ලෝකවලට වැටිලා പ്രേත ලෝකකට වැටිලා කල්ප ගණන් අප්‍රමාණ දුක් විඳලා තියෙනවා කියලා පින්තුනි. බුදුරජාන් වහන්සේ මේ වින්දා වූ දුක උපමාවකින් අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් තිරිසන් ලෝකේ ඉපදුන වෙලාවේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කද්දී ගලා ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා පින්වතුනි. එනම් බලන්න මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී ඒසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් අපි අත්විඳලා තියෙනවා පින්වතුනි. එතකොට මේ සංසාර බය මේ සංසාර ගැඹුර අපිට මතු කරලා දෙන්නේ කවුද? සද්ධාව විසින්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ධර්මය කෙරෙහි සද්ධාවමයි. අපිට මේ සංසාර ගැඹුර මතු කරලා පෙන්වන්නේ පිංගතුනි. එහෙම මතු කරලා පෙන්වද්දී ලෞත් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ගෙවාගෙන අපි පැමිණියා වගේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් බුද්ධත්වයට පත් වුණා වගේ අනාගතයේදී බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් තව පහළ වෙනවා කියලා. නර්මදා නදියේ වැලිකැට සංඛ්‍යාවට වඩා අනාගතයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ ලෝකය තවත් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට ගලාගෙන යනවා පිංගතුනි. නැවතීමක් නැහැ. නිමාවක් නැහැ. අවසානයක් නැහැ. තව කල්ප කෝටි සියක් කෝටි ප්‍රකෝටි ගානක් දුකත් සැපත් දෙකත් අතර දෝලනය වෙමින් මේ ලෝකයේ ගලාගෙන යනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පින්වතුනි ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ ලෝක යථාර්ථය අපිට කියලා දෙන්න. සංසාරයේ මේසා දුරක් ඔබ ඇවිල්ලා තියෙනවා. මේ ධර්මයෙන් ඔබ ප්‍රයෝජනයක් නොගත්තොත් අරසා දුරක් සංසාරය ඔබට යන්න තියෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ අපිට මතු කරලා පෙන්නන්නේ. එනිසා මේ දීර්ඝ අනාගත සංසාර ගමන කෙනෙක් යන්න කැමතිනම් යන්න පුළුවන් පිංහතුනි. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකයේ ඈතට දිවෙනවා. ඒ දිවෙන ලෝකයේ තුල ඔබ ඉස්සරහට යන්න සූදානම් නම් ඔබට කාරණා දෙකක් හමු වෙනවා පිංහතුනි. මොනවද ඒ කාරණා දෙක? එකක් දුක, එකක් සැප කියන කාරණේ. එකක් සුගතිය, අනික දුගතිය කියන කාරණේ. එනිසා මේ සුගතියත් දුගතියත් දෙකත් අතර දෝලනය වෙමින් ඔබට තව කල්ප සියක් කෝටි ගානක් ඈතට කැමතිනම් යන්න පුළුවන්. කැමතිනම් යන්න පුළුවන්. කැමතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගලාගෙන යන ලෝකය තුළ ඔබට නවතින්නත් පුළුවන්. කොහොමද නවතින්නේ මේ දීර්ග බවගමන උපරිම ආත්මභාව හතකට සීමා කරගත්ත කෙනාට කියනවා සෝවාන් ඵලයට පත් වුණ කෙනා කියලා. එයා මේ දීර්ඝ භව ගමන උපරිම ආත්ම භව හතකට සීමා කරගන්නවා. දෙවෙනි කෙනා තමයි එයා මේ දීර්ඝ භව ගමන උපරිම ආත්ම භව දෙකකට සීමා කරගන්නවා. එයාට කියනවා සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා කියලා. තව කෙනෙක් ඉන්නවා එයා මේ දීර්ඝ භව ගමන එකාත්ම භාවයකට සීමා කරගන්නවා. එයාට කියනවා අනාගාමී ඵලයට පත් වුණ කෙනා කියලා. තව කෙනෙක් ඉන්නවා එයා මේ දීර්ඝ භව ගමන මේ ජීවිතේම අවසන් කළා දානවා. එයාට කියනවා රහතන් වහන්සේ කියලා පිංගතුනි. ඒ නිසා ඔබට කාරණා තුනක් තියෙනවා තෝරගන්න. කැමතිනම් දුකත් සැපත් දෙකත් අතර දෝලණය වෙමින් තව කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට යන්න පුළුවන්. කැමතිනම් මේ උතුම් සද්ධර්මයේ ප්‍රයෝජනයට අරගෙන මේ උතුම් ආර්යෂ්ඨාංගික මාර්ගයේ ප්‍රයෝජනට අරගෙන මේ ජීවිතේදීම මේ බව ගමන නවත්වන්න පුළුවන්. නමුත් ගිහි පිංහතුල්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පිංහතුනේ මේ දීර්ඝ සංසාර ගැඹුර මේ දීර්ඝ සංසාර දුක දැකලා මේ ජීවිතේදී උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න කියන කාරණය. ඒක තමයි ගිහි පිංහතුල්ලාට පෙන්වන ඉලක්කය. උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න. මොකද සංසාරයේ අපි සක්විති රජ වෙලා ඉපදිලා සක්විති රජ සැප විඳලා තියෙනවා. සංසාරයේ අපි සක්‍රයා වෙලා ඉඳලා සක්‍ර සැප අපි විඳලා තියෙනවා. සංසාරයේ අපි සිටිවරු ඇමතිවරු මැති ඇමතුරු වෙලා ඒ අප්‍රමාණ සැපයන් අපි විඳලා තියෙනවා. නමුත් මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි නොවින්දා වූ සැපයක් තියෙනවා පින්වතුනි. ඒ නොවින්දා වූ සැපය තමයි මාර්ගඵල සැපය කියන කාරණේ. එනිසා මේ උතුම් අවස්ථාවේදී සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව තියෙන අවස්ථාවේදී අපි දක්ෂ වෙන්න ඕනේ. සංසාරයේ මේ සෑම සැපයක්ම අපි භුක්ති විඳලායි තියෙන්නේ. නමුත් මේ භුක්ති විඳා වූ සෑම සැපයක්ම අනිත්‍යභාවයට පත්වෙන සැපයක්මයි. ඒ සෑම සැපයක්ම අනිත්‍යභාවයට පත් වුණා. දවසක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට පාර හරහා පනින කඩිරැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා. බලන්න මේ තිරිසන් ලෝකේ ඉන්න කඩියත් සංසාරයේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා නම් ඔබත් මමත් සංසාරයේ කොච්චර සක්විති රජ වෙලා ඉන්න ඇද්ද පිංගතුනි. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වූ ධර්මතාවයක්. සක්විති රජ කියන තැනට අපිව ඔසවලා තියලා ආයිමත් අකුසලය විසින් සතරාපායේ අප්‍රමාණ දුකට අපි පත් කරලා තියෙනවා පිංගතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ලැබුවා වූ ධර්මයේ සම්දිට්ඨිකව ලැබුවා වූ මේ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නා වූ ඒ උතුම් සෝවාන් ඵලය කියන කාරණය ජීවිතය තුලින් සාක්ෂාත් කරගන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා අදවැනි දවසක ඒ උතුම් චතුරාර්ය සත්‍ය සිංහනාදයක් හැටියට දේශනා කරන්නේ අපෙන් එකම එක දෙයක් බලාපොරොත්තු වෙලා පිංහතුනි. ඒ බලාපොරොත්තු වෙන එකම එක දේ තමයි අනේ මේ ජීවිතේ මේ උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න කියන බලාපොරොත්තුවයි ගිහි පිංහතුල්ලා තුලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතේදී උතුම් සෝවාන් ඵලයට පත්වෙන්න දක්ෂ වුණේ නැත්නම් අපි මේ ජීවිතේ ඇස් දෙක පියාගන්නේ බුදුරජාණන් වහන්සේට නයකාරයෙක් වෙලා පිංහතුනි. බුදුරජාන් වහන්සේට නයකාරයෙක් වෙලයි අපි මේ ජීවිතයේ ඇස් දෙක පියාගන්න. මොකද අපේ සංසාරයේ අපිට මුණ ගැසුණු බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් අපි ඒ බුදුරජාණන් වහන්සේලාට නයකාරයෝ වෙලයි අපි එදා ඇස් දෙක පියාගෙන තිබිලා තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් මේසා දුෂ්කර ක්‍රියාවන් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පෙරුම් පුරලා උන්වහන්සේ අවබෝධ කර දේශනා කරපු දේ අපේ ජීවිතයට අපි දරාගෙන නෑපිංහතුනි. එනිසා නිරේතුරුවම මේ ධර්මමාර්ගය තුළ ගමන් ගනිද්දී තමා තුළින් තමා චිත්තයක් ඇති කරගන්න පිංහතුනි. මේ දුකත් සැපත් දෙකත් අතර දෝලනය වෙමින් ගලාගෙන යන ලෝකය තුළ මම නැවතිච්ච කෙනෙක් වෙනවායි කෙන චිත්තය ඇති කරගන්න. නැවතිච්ච කෙනෙක් වෙනවායි කෙන චිත්තේ. එනිසා මේ චිත්තය ඇති කරගනිද්දී බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුනාර් සත්‍යයයි මාර්ගය හැටියට අපිට දේශනා කරන්න. චතුරාරි සත්‍ය මුල් මාරි සත්‍ය මොකක්ද දුක කියන කාරණය පිංහතුනි. දුක කියන්නේ මොකක්ද ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන් හා ඉක්වීම පංච උපාදානස්කන්දය නිත්‍ය වචයෙන් ගැනීමේ දුකයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එනම් දුක කියන කාරණය අපි තුළ තියෙනවාද මේ දුක කියන කාරණය අපි සෑම දෙනෙක් තුළම තියෙනවා පිංහතුනිි. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි කියලා. එහෙනම් දුක තියෙන්නේ අපි තුල නම් දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව තියෙන්න ඕනේ කා තුලද? තමා තුලමයි පිංගතුනි. තමා තුල තියෙන තෘෂ්ණාවේ ප්‍රමාණයට තමා දුක සකස් කර ගන්නවා පිංගතුනි. තුන්වෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා. එහෙනම් බලන්න දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කවුද? තමාමයි. හතරවෙනි ආර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා. එහෙනම් දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමාම නම් මාර්ගය තුල ගමන් කරන්න ඕනේ කවුද? තමාමයි. එනම් බලන්න තමා තුළින්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා පිංගතුනි. ඒ මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒතර බලන්න එහෙමනම් අපි මේ ධර්ම මාර්ගය තුල මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න යන ගමනේදී අපි අනිවාර්යයෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ පිංගතුනි. මේ ආර්යෂ්ටාංගික මාර්ගයට අපි කොතනින්ද ප්‍රවිෂ්ට වෙන්නේ? ආර්යෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්නේ සම්මා දිට්ඨිය තුලින් පිංගතුනි. සම්මා දිට්ඨියෙන් තොරව මේ ධර්ම මාර්ගයේ දශමයක්වත් අපිට යන්න පුළුවන් කමක් නැහැ. මොකද සම්මා දිට්ඨිය සකස් වුණොත් තමයි සම්මා සංකප්පයන් සකස් වෙන්නේ. සම්මා සංකප්පයන් සකස් වුණොත් තමයි සම්මා වාචාවන් සකස් වෙන්නේ. සම්මා වාචාවන් සකස් වුණොත් තමයි සම්මා කම්මන්තයන් සකස් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නය යොමු කරපු මහත්තයා කිව්වා මේ සමාජය තුල බොරුව රජයනවා කියන කාරණයක්. එහෙනම් මේ බොරුව කියන්නේ මොකද්ද? සම්මා වාචාවන්මයි පිංගතුනි. සම්මා වාචා කියන්නේ මුසාවාද, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන කාරණේ තුල. එහෙනම් සමාජය තුල බොරුව රජයනවා නම් ඊට හේතුව මොකද්ද? සමාජය සම්මා දිට්ඨියෙන් බැහැර වෙලා පිංගතුනි. සම්මා දිට්ඨියෙන් බැහැර වෙච්ච තැන කවදාක්වත් සම්මා වාචාවක් සකස් වෙන්න ඉඩක් නැහැ. හේතුඵල ධර්මයක්. මොකද මේවා හේතුඵල හැටියටයි මේ මාර්ගය අපි තුල වැඩෙන්නේ පිංගතුනි. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම දැනගත යුතු දැකගත යුතු කාර්යයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිංගතුනි පළවෙනි කාරණය තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙවෙනි පාරණය කර්මය කර්මඵල කෙරෙහි ඇතිවෙන්න වූ විශ්වාසය. තුන්වෙනි කාරණය මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතරවෙනි කාරණය දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. පස්වෙනි කාරණය අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. මෙන්න මේ විශ්වාසයන් තුල ඔබ කටයුතු කළොත් පමණයි සම්මා දිට්ඨිය සකස් වෙච්ච කෙනෙක් බවට ඔබ පත් වෙන්නේ පිංගතුනි. එහෙනම් බලන්න දැන් පළවෙනි කාරණේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි වූ සද්ධාව අපි ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් බාහිරව බුදුරජාණන් වහන්සේගෙන් පිටතව සරණක් පිහිටක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ පිංගතුනි. බුදුරජාණන් වහන්සේගේ සරණ එකම සරණ කොට ගන්නවා. බලන මේ මොහොතේ අපි මේ ලබන්නා වූ සැනසිල්ල කවුරුන් නිසාද අපි මේ ලබන්නේ පිංහතුනේ බුදුරජාණන් වහන්සේ නිසා. බලන මේසා සැනසිල්ලක් අපිට ලබන්න බුදුරජාණන් වහන්සේ කුයිසා කැපවීම් සම්භාරයක් කරන්න නැද්ද කියල පිංහතුනේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍යනන් තිබුණා චතුරාර් සත්‍යය අවබෝධ කරගන්න. නමුත් උන්වහන්සේ චතුරාර් සත්‍යය අවබෝධය කරා යන්නේ නෑ පිංහතුනේ. උන්වහන්සේ කල්පනා කරනවා මම වැනි වීර්යවන්ත මිනිසෙක් තනියම නිවන් අවබෝධ කරගන්නේ නැහැ කියලා. සියක් කෝටි ප්‍රකෝටි ගාණක් දෙනාට මේ උතුම් ධර්මය මතු කරලයි මම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නේ කියලා. එහෙම කළා සංසාරයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පිංහතුනේ දස පාරමී පුරමින් ගමන් කරනවා. පසුකාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්දේ මම මේ ආවා වූ දීර්ඝ බව ගමනේදී මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා ආනන්ද මේ මහ පොළවේ පස් පරාද වෙන තරමට මං ශරීර මාංශ දන් දුන්නා ආනන්ද මේ ආකාශයේ තරු පරාද වෙන තරමට මං ඇස් ගලව ගලවා දන් දුන්නා ආනන්ද බිසවක් බිරිඳක් දරුවෙක් රටක් රාජ්‍යයක් මුණුපුරෙක් ලැබුණද ඒ සෑම දෙයක්ම දන් දුන්නා ආනන්ද කුමක් උදෙසාද ඔබත් මමත් මේ විදින්නා වූ සැනසිල්ල ලබාදී මුදෙසා පිංහතුරි. උන්වහන්සේ උදෙසානෙමේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසා. ඉන් පස්සේ උන්වහන්සේ සිදුවත් කුමාරය හැටියට උපත්තිය සකස් කරගන්නවා. අර රම්මෙ සුරම්මෙ සුභ මාලිගා ලබනවා සක්පිති රජකමේ උරුමය ලබනවා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුවෙක් ලබෙනවා මේ සෑම සම්පතක්ම අලුයම එලියට දාන කෙලපිඩක් වගේ එලියට දානවා පිංහතුනි. කවුරුන් උදෙසාද ඔබත් මමත් මේ මොහොතේ මේ ලබන සැනසිල්ල උදෙසා පිංහතුනි. ඉන් පස්සේ උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරනවා බුදුරජාණන් වහන්සේ පසුකාලීනව දේශනා කරන ආනන්ද මට ගුරුවරේ හිටියේ නෑ පතක් පොතක් තිබුණේ නෑ මට මාර්ගය දැන කියා ගන්න කෙනෙක් හිටියේ නෑ එනිසා මං දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ ආනන්ද එනිසා ආනන්ද මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා සමහර දාට මං එක කඩලෑටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ දැම්මට ඇවිදින්න බෑ දැම්මන් කැලේ බඩගාමින් ජීවත් වෙන්නේ ආනන්ද මම් බඩගාගෙන බඩගාගෙන ගිහිල්ලා අර ගොපලු රෑන් හරක් ගාල් ළඟට ගිහිල්ලා අර ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මං හරක්ගේ තනපිඩු වලට කට තියාගෙන කිරි උරලා බොනවා කියනවා. මේ හරක් පයින් ගහන වෙලාවේ මම මේ ගබ ගාලේ සතිය දෙක සිහිසුන්ව වැටිලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං නැගිටිනකොට ආනන්ද මට බඩගා ගන්නවත් පණ නෑ සිහිය එනකොට. මම අර හරක් ගාලේ දාලා තිබ්බේ හරක් පැටවුන්ගේ කහපාට අසූචි වළඳනවා ආනන්ද. ඒ කහපාට අසූචි වළඳද්දී මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්නේ හරක් පැටවුගේ කහපාට අසූචි වළඳද්දී බෝධි සත්වයින්ට අපුලක් දුගදක් නොදැනුනේ ඇයි පිංගතුනේ? ඔබටත් මටත් මේ සැනසෙල්ල අත්කර දීමු දෙසාමයි. අවසානයේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා පිංගතුනේ. සුජාතාවගේ කිරිපිටු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් සම් වැටනහර වියලේවා සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නෑ කියලා. මොකක්ද මේ බෝධිසත්වයෝ කරන්නේ. ජයශ්‍රී මහා බෝධි මූලෙදී ජීවිතයේ මරණයට දානව පිංහතුනි. ජීවිතයේ මරණයට දැම්මා. ජීවිතයේ මරණයට දැම්මා කියන රූපය කෙරේ තියෙන තුෂ්ණාව අතහැරුණා. වේදනාව සංඥාව චේතනාව විඤ්ඥානය කෙරෙහි තියෙන තුෂ්ණාව අතහැරුණා. පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තුෂ්ණාව අතහැරෙද්දී. ජීවිතේ මරණයට වැටෙද්දී. අන්න චතුරාර් සත්‍යයක් සම්මා සම්බුද්ධ රාජ්‍යත් අවබෝධ කරගන්නවා පිංහතුනි. එනම් බලන්න මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාල පිංහතුනිි. ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයකුයි ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ. එහෙනම් ඔබ නුවණින් ගලපලා බලන්න බෝධිසත්වයෝ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ ගමනේදී මහා සාගරේ පරාද වෙන තරමට රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දුන්නා නම් මහා මේරුවේ උස පරාද වෙන තරමට ඔටුනු පැලැන්දා වූ හිස් දන් දුන්නා නම් ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද පිංහතුනේ? ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්න නැද්ද? ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාලා ලැබුවා වූ අවබෝධයක ඵලයක්ද පිංහතුනේ ඔබත් මමත් මේ භුක්ති විඳින්නේ. බලන්න මේ ආකාරයෙන් දකිද්දී අපි දකින්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේසා දීර්ඝ කාලයක් අත්විඳින්නේ ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසාමයි පිංහතුනි. එනිසා නිරේතුරු අපි දකින්න ඕනේ අපි උදෙසා මහාසාරා සංක කල්ප ලක්ෂ ගානක් පුරාවට අප්‍රමාණ දුකක් වින්දා වූ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනං ඒ අම්මා තාත්තා ලෝතුරා බුදුරජාණන් වහන්සේ මයි කියෙන කාරණය දකින්න ඕන පිංහතුනි. දැකලා බුදුරජාණන් වහන්සේගේ සරණින් පිහිටෙන් තොර සරණක් පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා බුදුරජාණන් වහන්සේමයි එකම සරණ බුදුරජාණන් වහන්සේමයි එකම පිහිට තැන කියන කාරණය තුළ ඉන්න. මොකද මේ බ්‍රහ්ම තලයන්හි ඉන්න ලොකුම බ්‍රහ්මයා තමයි මහා බ්‍රහ්මයා කියන්නේ. මහා බ්‍රහ්මයාත් ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සියලූම දිව්‍ය තලයන්ට අධිපති කෙනා තමයි සක්‍රයා කියන්නේ. මේ සක්‍රයාත් ඇවිල්ල ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ මනුස්ස ලෝකයට අධිපති කෙනා තමයි සක්විති රජ කියන්නේ සක්විති රජ්ජුරුවොත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එනම් මේ ලෝක ධාතුවේ ඉන්න මේ සියලුම විශිෂ්ටයින් ශේෂ්ඨයින් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේට වඩා ශක්තියක් බලයක් මේ ලෝකේ තියෙන්න බෑ පිංගතුනි. මේ ලෝකේ තියෙන්න බෑ. එනිසා මේ බුදුරජාණන් වහන්සේ කියන අයෝමයේ ශක්තිය තුලට අපි ගොනු වුණාට පස්සේ අපි කවදාක්වත් අමනුෂ්‍යයෙකුට යක්ෂයෙකුට දෙවියෙකුට බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ පිංගතුනි. මොකද බුදුරජාණන් වහන්සේ අයෝමය ශක්තියක් කියන කාරණය අපි තුළ ඇතිවෙනවා. එම කරමින් බුදුරජාණන් වහන්සේ තුළ කෙරෙහි අප්‍රමාණ බුදුරජාන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරෙහි ඒ උතුම් සද්ධා වැති කරගන්න. දෙවනුව ධර්මරත්නය කෙරෙහි උතුම් සද්ධා වැති කරගන්න ධර්මරත්නය පහළ වෙන්නේ අදවැනි ඇසල පුරපසලොස්සක පෝය දවසක පිංහතුනි ඒ උතුම් ධම්මචක්ක පවත්වන සූත්‍රය හරහා එනිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුකයෙන් දේශනා කළා වූ මේ උතුම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පටිච්ච සමුප්පාද ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් සප්ත බොජ්ජංගයන් මේ සියලුම ධර්මයන් කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති කරගන්න. මේ ලෝකයේ අතාර්ථය මතු කරලා පෙන්නන හෙළි කරලා පෙන්නන මේ ධර්මය කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති කරගන්න. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා කෙරෙහි වූ සද්ධාව ඇති කරගන්න. සංඝයා කියන්නේ පිංගතුණි අතීතේ අද දවසේ තමයි සංඝ රත්නේ පහළවීම ලෝකයාට සිද්ධ වෙන්නේ ඒ උතුම් කොණ්ණඤ්ඤ සාමින් වහන්සේ හරහා. එනිසා සංඝයා කියන තැන අපි හිත පිහිටද්දී නිරේතුරුවම සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ කියන තැනටයි අපි හිත පිහිටන්න ඕනේ. බලන සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙනේ උතුම් චරිතය තුළ කොයිසා ගුණයක් තියෙනවද කියලා පිංහතුනේ. මුගලන් මහරහතන් වහන්සේ කියනේ ශේෂ්ඨ චරිතය තුළ කොයිසා ගුණයන් කොයිසා ඥානයන් තියෙනවද. සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේට සැලකරනවා භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. බුදුරජන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබවහන්සේ කොහෙද පිරිනිවන් පාන්නේ මගේ නාලක ගමේ මං උපන් ගෙදරම මං පිරිනිවන් පාන්න ඕනේ. මගේ අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි මම මේ අවසන් මොහොතේ හෝ මගේ අම්මා සම්මා දිට්ඨියට පත් කරන්න මට අවශ්‍යයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන චුන්ද මහ රහතන් වහන්සේත් එක්ක නාලක ගමට උපන් ගෙදෙට්ට වඩිනවා. දැන් ගෙදෙට්ට වැඩම කරලා උපන් කාමරේ සැතපිලා ඉන්නවා. සාරි බැමිණත් ළඟ වාඩි වෙලා ඉන්නවා චුන්ද මහරහතන් වහන්සේත් ළඟ ඉන්නවා. රාත්‍රී දහය වගේ වෙනකොට ප්‍රභාශ්වර ආලෝක හතරක් හතර පැත්තෙන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරල යනවා. සාරි මේ සාරි බැමිණ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන් මොකක්දේ ප්‍රභාශ්වර ආලෝක හතර කියලා. ඒ වෙලාවෙ චුන්ද මහරහතන් වහන්සේ කියනවා ඒ සතරවරම් දෙවියන් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳල සමාවරගෙන ගියා කියලා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රී 12 වෙනකොට ඒ ආලෝක හතරට වඩා ප්‍රභාස්වර ආලෝකයක් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා නැතුව යනවා. ඒ වෙලාවේ අර මෑණියෝ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන් මොකක්ද ඒ ආලෝකය කියලා. එතකොට කියනවා සක්‍රයා ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා ගියා කියලා. ඊළඟට එළි වෙන යාමේ මේ සියලුම ආලෝකයන් පරාද කරන ප්‍රභාස්වර ආලෝකයක් ඇවිල්ලා වන්දනා කරල යනවා. සාරි පැමිණ අහනවා චුන්ද මහරහතන් වහන්සේගෙන් මොකක් දේ ආලෝකය කියලා. එතකොට චුන්ද මහරහතන් වහන්සේ කියනවයේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා වන්දනා කරල යනවා කියලා. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙන මේ උතුම් චරිතය තුළ සතරවරම් දෙවියන් සක්‍රයා මහා බ්‍රහ්මයා වන්දනා කරන උතුම් ගුණයන් උතුම් ඥානයන් තියෙනවා පිංහතුනේ. එනිසා නිරේතුරුව සංඝයා කියන තැන කටයුතු කරද්දී ඒ අතීතයේ වැඩ සිටියා වූ ඒ උතුම් සංඝරත්නය සිහිපත් කරගෙන කටයුතු කරන්න. වර්තමානයේ ඕනෑම ස්වාමින් වහන්සේකට ආරණ්‍ය කියලා පන්සල කියලා බෙදන්න යන්න එපා. සිල්වත් දුසිල්වත් කියලා බෙදන්න යන්න එපා. ඔබට මුණගැහෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමක් උදෙසා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා සංඝයා කියන්නේ ගින්දරක් කියලා පින්වතුනි. සංඝයා කියන්නේ ගින්දරක් කියනවා. ඒ සංඝයාගේ ගුණයන් ඥානයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගින්දර රස්නිය වැඩි වෙනවා පිංගතුනි. ඒ නිසා අපි යම් හේතුවක් නිසා සංඝයා එක්ක ගැටෙන දිශාවකට ගියොත් සංඝයාට චෝදනා කරන දිශාවන්ට ගියොත් එහෙම නැත්නම් යම් සංඝයාගේ හිත රිදවෙන දිශාවට ගියොත් අපි නිරේතුරුව මේ සංඝයා නැමැති ගින්දරෙන් පිච්චෙනවා පිංගතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී කාසාය කණ්ටක කියලා කෙනෙක් මේ ලෝකෙ පහළ වෙනවා. ඒ කාසාය කණ්ටක තමයි එක්දා සංඝයා කියලා නියෝජනය වෙන්න පිංහතුනි. ඒ කාසාය කණ්ටක පන්සලක නෙමේ ජීවත්වෙන්. ගෙදර ජීවත්වෙන්. එයාගේ මේ සිවර අඳන හැලිලා ඉතිනේව නැහැ. ගිහි ඇඳුමක් ඇඳන් එයා ජීවත්වෙන්. ගෙදර ඉඳගෙන මස්කාල අරක්කු බීල තමයි යා ජීවත්වෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ටකටත් සාංගික කල්ලා දන් දෙන්න කියලා. මේ කාසාය කණ්ටකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරන පිංහතුනි. ඇයි බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ එදාට කාසාය කණ්ටක තමයි සමාජයඉන්න ලොකුම සිල්වතා පිංහතුනි. අරසා දුස්සීලව ගත කරන කාටා කාසාය කණ්ටක තමයි එදා සමාජයඉන්න ලොකුම සිල්වතා. එහෙනම් ඔබ නුවණින් ගලපලා බලන්න සමාජයේ කොයිසා දුසිල්වත් භාවයට එදාට පත් වෙලා තියෙන්න ඕනද පිංගතුනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාසාය කණ්ඩකටත් සාංගික කළා දන් දෙන්න කියලා පිංගතුනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඩකටත් සාංගික කළා දන් දෙන්න කියනවා නම් අපි වර්තමානයේ කිසිම කෙනෙක්ගේ වැරදි හොයන්න යන්න අවශ්‍ය නැහැ පිංගතුනේ. පන්සල ආරණ්‍ය කියලා බෙදන්න යන්න දුසිල්වත් දුසිල්වත් කියලා බෙදන්න යන්න ඕනේ නැහැ. මොකද සංඝයා කෙරෙහි අපි වැරදි චිත්තයක් ඇති කරගත්තොත් එය පිච්චෙන අකුසලයක් බවට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද කැලේ ජීවත් වෙන එහෙම නැත්නම් ආරණ්‍ය ජීවත් වෙන ස්වාමින් වහන්සේලා අතර අධිගමලාභී ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන් පිංගතුනි. ඒ වගේම පන්සල තුලත් අධිගමලාභී ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. පන්සල තුලත් ශක්තිමත් සීලයන් ආරක්ෂා කරන ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සංඝයා කෙරෙහි සද්ධාව ඇති කරගන්න නම් නිරේතුරුවම ඔබට මුණගැහෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන අර අතීතයේ වැඩ සිටියා උතුම් ප්‍රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඕනෑම ස්වාමින් වහන්සේ නමකට කරන ගෞරවය දක්වන්න. කරන පුද පුද පූජාවත් පිළිවෙත් දක්වන්න එය පිංහතුනේ ඔබට සංඝයා කෙරෙහි වූ සද්ධාව ඇති කරගන්න හේතුවෙනවා. එනිසා මේ කාරණා තුන මේ ධර්ම මාර්ගයේ මුලින්ම අපි තුල තියෙන්න ඕනේ පිංගතුනි. දැන් අපේ සමහර පිංගතුල්ලා ඉන්නවා. ඒ පිංගතුල්ලා භාවනා කරනවා. මුළු ජීවිත කාලෙම හැමදාම භාවනා කරනවා. නමුත් කට ඇරියොත් ස්වාමින් වහන්සේලාට දොස් කියනවා. අහවල් ස්වාමින් වහන්සේ මෙහෙමයි මෙහෙමයි අහවල් පන්සල මෙහෙමයි කියලා පන්සලට යන්නෙත් නෑ පිංගතුනි. කොච්චර භාවනා කළා සම්මාදිට්ඨිය වැඩිලාද? සම්මාදිට්ඨිය වැඩිලා නැහැ. භාවනා කරනවා සම්මාදිට්ඨිය වැඩිලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් කාසාය කණ්ඩකට සාංගික කළ දන් දෙන්න කියලා හේතුවක් නිසායි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ හේතුවක් නිසා ඒ දේ කිව්වා නම් අපි ඒ දේ පිළිගන්න ඕනේ පිංගතුනි. එහෙම නැති තාක්කල් අපිට කවදාක්වත් සංඝයා කෙරෙහියෝ සද්ධා වැති කරගන්න බෑ. ඒ වගේමයි මහා සංඝරත්නය හැටියට අපිත් දැනගන්න ඕනේ. අපි තුල යම් සීලයක් තියෙනවා නම් අපි තුල යම් ගුණයක් තියෙනවා නම් අපි තුල යම් සමාධියක් ප්‍රඥාවක් තියෙනවා නම් ඒවා නිසා බාහිර ලෝකයා කුසල් නොකර ගන්න දිශාවට කටයුතු කරන්න පිංගතුනි. මොකද අපේ තුල සීලයක් තියෙනවා නම් අපිට යම් කෙනෙක් චෝදනා කරනවා නම් නිගරු කරනවා නම් අගෞරව කරනවා නම් අපි දකින්න ඕනේ ඒ කෙනා මේ ලෝකේ බලවත්ම අකුසලයේ සිද්ධ කරගන්නවා පිංගතුනි. එනිසා සෑම සාමින් වහන්සේ කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ Taman නිසා ලෝකයා අකුසල් සිද්ධ නොකර ගන්න තැනට පත් කරන්න. මොකද තමන් යම් හේකින් ආවේගශීලී භාවයට පත් වුණොත් එවැනි හේතුන් නිසා ගිහි පිංගතුල්ලා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්න පුළුවන් පිංගතුනි. මොකද මට මතකයි මං එක්තරා ගම්මානයක පිණ්ඩපාතේ වඩිද්දී එක අතුරු පාරක මං පිණ්ඩපාතේ වැඩිය පිංගතුනි. ඒ අතුරු පාර පටන් ගන්න තැන ඉඳන් අවසානයට යන තැනක ඉඳන්ම පාර දිගටම මේ බල්ලෝ මගේ ඇඟට පයින්නවා. මොකද මේ හැම ගෙදරකම බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලෝ ඉන්නේ පාරේ. දිගටම බල්ලො පයිනෝ. දැම් බල්ලො පැන පැන පැන පැන කොහමරි මං පින්ඩ පාත කරගෙන එලියට ආවා. ඊළඟ සති ආයිමත් ඒ අතුරුපාරෙ පින්ඩ පාත වඩිද්දී ඒ විදිහටම බල්ලෝ බුරාගෙන පයින්නල ඇස්තුනා. මං ඒ පාර පින්ඩ පාත වැඩිය නෑ. ඉන් පස්සේ කිසිම දවසක මං ඒ පාර පින්ඩ පාත වැඩිය නෑ. ඇයි මම දන්නවා සංඝයා කියන අරමුණට ඒ බල්ලා කේන්තියෙන් බුරාගෙන පනිද්දී ඒ බල්ලා මේ ලෝකේ තියෙන බලවත්ම අකුසලයේ සිද්ධ කරගන්නවා පිංහතුනි. බලවත්ම අකුසලයේ සිද්ධ කරගන්න. එනිසා සංඝයා හැටියට අපි ඒ කාරණයක් නුවණින් දකින්න දක්ෂ වෙන්න. එනිසා මේ ආකාරයෙන් තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මුලින් ඇති කරගන්න. දෙවෙනි කාරණය පිංහතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතුඵල ධර්මයන් අනුව මැරිලා නැවත උපතක් තියෙනවා කියන කාරණය අපි දකින්න ඕනේ. මොකද හුඟක් කෙනෙකුට මැරිලා නැවත උපතක් තියෙනවා කියන කාරණය අපි දකින්නේ නෑ පිංහතුනි. සමහරු මරණය තමයි විමුක්තිය කියලා දකින්න. සමාරු හිතනවා මරණයෙන් පස්සේ අපි සාමදානයේ සැතපෙනවා ඉන් පස්සේ නැවත ජීවිතයක් නෑ කියලා. එනිසා මරණය ආස්වාදයක් කොටගෙන ජීවත් වෙන ඉන්නවා පිංහතුනි. ඒගොල්ලෝ කියන්නේ අපි කාලා බීලා ඇඳලා ලස්සන්ට ජීවත් වෙමු මැරුණට පස්සේ සියල්ලම ඉවරයි කියලා පිංහතුනි. ඇයි මෙහෙම කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. එනිසා සම්මා දිට්ඨිය එක්තරා අංගයක් තමයි මැරුණාට පස්සේ හේතුඵල ධර්මයන්ට අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය අපි තුල සකස් වෙන්න බුදුරජාණන් වහන්සේගේ කාලයක බමුණෙක් හිටියා පිංගතුනි. මේ බමුණට ලස්සන අදහසක් ඇති වුණා. ඒ අදහස තමයි මම කවදා හරි මැරුණට පස්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනක මගේ දේහය වලදාන්න ඕනේ කියලා. සේවකයන්ට අඩගහගෙන ගල්ලිනි උදලු අරගෙන දැන් කැලේ සොයාගෙන සොයාගෙන යනවා කිසිම කෙනෙක් වල නොදැමූ තැනක් හොයාගෙන යනවා පිංහතුනි. මෙහෙම යනකොට යනකොට විශාල ගහක් තිබුණා. මේ ගහයට එක තැනක් සලකුණු කළා මෙතනනං කවදාක්වත් කිසිම කෙනෙක් මැරිලා වල්ලල නැහැ කියලා. සලකුණු කළ සේවකීන්ට කියනවා මෙතන වලක් හාරන්න කියලා. සේවකීන්ට වලහාරනකොට බුදුරජාණන් වහන්සේ මේ කාරණයේ දිවසින් දැකලා බුදුරජාන් වහන්සේ මෙතෙන්ට වැඩම කරනවා. වැඩම කළානවා බමුණ කුමක් දෝබ ඔය කරන්න කියලා. එතර මේ බමුණ කියනවා භාග්‍යවතුන් වහන්සේ කිසිම කෙනෙක් වල නොදැමූ තැනක මගේ දේහය වලදාන්නයි මං යන්නේ. මෙතන කවදාක්වත් කිසිම කෙනෙක් වලදාලා නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥානයේ සමවැදිලා දේශනා කරනවා බමුණ මේ තැන ඔබ 13000 වතාවක් අතීතයේ මැරිලා වලදාපු තැනක් කියලා. දහතුන් දහස් වතාවක් මේ බමුණාම මෙතන අතීතයේ මැරිලා වලදාලා තියෙනවා පින්හතුනි. බලන මිනී වලක් තුලින් බුදුරජාණන් වහන්සේ මතු කරලගත්ත සංසාර ගැඹුර. එනම් බලන්න ඔබ ඔය වාඩි වෙලා තියෙන මේ අඩි දෙකේ බිම් ප්‍රමාණය කියන්නේ මොකක්ද? ඔබ සංසාරයේ දසදහස් වාරයක් මැරිලා වලදාපු තැනක් පින්හතුනි. නමුත් අපි එහෙම දකිනවද? අපි එහෙම දකින්නේ නැහැ. මේක මගේ නිවස මේක මගේ ගෙදර මේක මගේ පන්සල මේක මගේ ආරණ්‍ය කියලා තමයි අපි දකින්න. මේ ස්ථානය අපි මැරිලා දසදහස් වාරයක් වලදාපු තැනක් කියලා අපි දකින්නේ නෑ පිංහතුන. අතීතයේ බුදුරජාණන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඒ උතුම් සංගරත්නය පන්සලක් ආරණ්‍යයක් මගේ කරගෙන ජීවත් වනේ නෑ පිංහතුනේ. ඇයි ඒගොල්ල මගේ කරගෙන ජීවත් වනේ නැත්තේ ඒගොල්ලො දන්නවා. මේ සෑම බිංගඟලක්ම මගේ සුසාන භූමියක් කියලා. සුසාන භූමියක් කවදාක්වත් ඒගොල්ලෝ මගේ කරන්න ගියේ නැහැ. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ රාත්‍රියට නින්දට ගියාට පස්සේ නිදි ඇදේ නිදාගෙන මේ නිදි ඇඳ තියෙන ප්‍රමාණය මන් සංසාරයේ දසදහස් වාරයක් මරලා බැලදමු සුසාන භූමියක් කියලා දකින්න. ඔබ පුටුවක වාඩි වෙලා විවේකීව ඉන්න අවස්ථාවක ඔබ නුවණින් දකින්න මේ බිම්කඩ මම සංසාරයේ දසදහස් වාරයක් අතීතේ මැරිලා වලදාපු තැනක් කියලා දකින්න පිංහතුන්. ඒ දකින දැක්ම තුළ කුමක් ද අපිට තුළ වැඩෙන්නේ සම්මාධිට්්‍යයි. ඒ දැක්ම අපි තුළ නැත්තං පිංහතුනි සම්මාධිට්්‍යයේ දුරලභාවයක් එතන තියෙන්. එනිසා ඒ වගේ ඔබ කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්න. ඒ වගේම දන්දුන්නොත් සිල්රැක්කොත් ආනිසංස තියෙනවා කියෙන විශ්වාසය ඇති කරගන්න. ඒ වගේම පිංහතුනි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න. මෙන්න මේ විශ්වාසය අපිට ආර්යෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න. ආර්යෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න උතුම් සම්මාධිට්්‍යිය අපි තුළ ඇති කරනවා. ඒ උතුම් සම්මාධිට්්‍යිය ඇතිකර ගත්තොත් අර මහත්තයා මතක් කලා වගේ අපි ලෝකයේ කාවත් බොරුවෙන් රවට්ටන්න යන්නේ නැහැ. මොකද මේ උතුම් සම්මාධිට්‍යය සකස් කර ගත්ත කෙනා කර්මය කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන කෙනෙක්. බොරු කිව්වොත් එහි විපාක තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා බොරුවෙන් ලෝකය මුදවන්න නම් සම්මා දිට්ඨිය තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. කාලය අවසන් වෙනවා. ඒ නිසා ධර්ම දේශනාව මම මෙතකින් સમાપ્ત කරනවා. ඒ නිසා කල්පනා කරන්න මම හිතනවා මේ ධර්ම අරලියගහ මන්දිරේ ඒ ගරු ජනාධිපතිතුමන් සංවිධානය කරන ඒ ධර්ම දේශනා මාලාව 125 වෙනි ධර්ම දේශනාව යද පැවැත්වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකයෙක් ශක්තිමත් නායකයෙක් ශක්තිමත් රජ කෙනෙක්ගේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේත් අනුමත කළ තීරෝ පිංහතුනි. මට මතකයි පම් පහුගිය මාස කීපය තුළ ධර්මදේශනා පවත්වද්දී විශාල ජනතාවගේ ධර්මදේශනාවලට සහභාගි වෙලා හිටිය. ඒ විශාල ජනතාව දකිද්දී මං හදවතින් පින්දුන් එක චරිතයක් තිබ්බා. ඒ චරිතය තමයි මේ රටේ ජනාධිපතිතුමා. මොකද එතුමා නිසායි අපිට දහස් ගානක් පිරිවරාගෙන නිදහසේ බණක් කියන්න පුළුවන් වාතාවරණයක් මේ රට තුළ සකස්සුනේ. භික්‍ෂූන් හැටියට අපිට දේශපාලනයක් නැහැ. අපි දේශපාලනය ගැනමකුත් දන්නෙත් නැහැ. නමුත් යමෙක් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්තිය උදෙසා ආරක්ෂා උදෙසා කටයුතු කරනවා නං එයාට ආසිරිවාද කරන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේත් අනුමත කල්ලා තියෙනවා. එනිසා කල්පනා කරන්න. මේ මොහොතේ මේ උතුම් ධර්මදානමය පින්කම් බෙදාදීම තුළින් මේ රැස්කරගත්තා වූ සෑම පිනක්ම. මංහිතනවා මේ මෝතේ රූපවාහිනී හරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනු ඇති. ඒ ශ්‍රවණය කලා වූ සෑම කෙනෙක් තුළිම රැස්සුනා වූ සෑම පිනක්ම මුලින්ම ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් ඒවගේ මේ ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාවටත් ඒවගේම කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වෙන්නා වූ ඔබ සියලු දෙනාටමත් රූපවාහිනිය හරහා සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලු නිරෝගී සුවපත්භාවය පිණිසත් දීර්ඝායුෂ පිණිසත් මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න පිංගතුනි. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ ජනාධිපතිතුමන් එම පින්වත් ආර්යාව නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන මෞදෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිස් වේ නම් මේ සියලුම දෙනාත් මේ අරලියගහ මන්දිරයේ අතීතයේ ජීවත් වෙලා මිය පරලව ගිය ඒ අතීත නායක කාරකාදීන් පින් බලාපොරොත්තුව ජීවත් වෙනවා නම් ඒ සියලු දෙනාත් ඔබ අප නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන සියලු දෙනාත් තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක්සේ සිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදංව සතුටු වේවා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතී නංහෝතු ගාථාව කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්වත් ජනාධිපතිතුමන් ඇතුළු ඒ සියලු දෙනාමත් ඔබ සියලු දෙනාමත් නිදුක්ව නිරෝගීව ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ තාවචාච අම්මේහි කියලා දැන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගේ ඥාතීනුත් සතුටුභාවයටපත් කරලා දෙවියනුත් සතුටුභාවයටපත් කරලා අප්‍රමාණ සැනසෙල්ලක් ලැබුවා කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාම උත්තරම පාරමී ධර්මයන් වේවා කියලා සාදු කියන්නේ ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මාගේ ගුරුවරයන් වහන්සේ වන ඒ දොඩම්පාල චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත්භාවය පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලන් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු පිංගතුල්ලාට නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. තෙරුවන් සරණයි. මාරාතුන් වැඩිමග ඔස්සේ ලිපි පෙළ තෑට දායාද කරමින් ඒ ලිපි පෙළ ඔස්සේ පැහැදුණු අපේ සදහැවතුන්ට ධර්මදේශනා පවත්වමින් අපේ ජනතාව සදහැවතුන් දුකින් මුදවා ගැනීම පිණිස කටයුතු කළ කටයුතු කරමින් සිටින ගෞරවාර්හ රාජගිරි ආර්ය ඥාන ස්වාමීන් වහන්සේට අතිගරු ජනාධිපතිතුමන් ඔබේ සාදුකාරය මැත්තේ පිරිකර පූජා කරන අවස්ථාව. සුපින්වත්නි අද ඇසළ පුර පසළොස්වන පොහෝ දින අරලියගහ මන්දිරයේ සිටගෙන ආ අමාතම් සිස්ලස ධර්ම දේශනාව එකසිය විසි පස්වන වතාවටයි ඔබ හමුවට පැමිණ වූයේ. ඒ සඳහා එක්ව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ධර්ම දේශනාව ශ්‍රවණය කළ බව අප මතක් කළ යුතුයි. ඒ සියලු දෙනාට උන්වහන්සේ දේශනා කළ ආකාරයට බුදුන් වහන්සේගේ ධර්මය ඔස්සේ යමින් යහපත් දැකීම සම්මා දිට්ඨිය ඇතුව නිවන සඳහා සෝය සඳහා ගමන් ආරම්භ කොට නිවි සැනීම ලබන්නට වාසනාව වේවා. තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාට